දරුවන් හිතවතුනේ සුන්දර උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ගුවන්විදුලි යන්ත්‍රය හන ටිකක් වැඩි කරන්න. කටයත් එක්ක විවේකීව ඉන්න වෙලාවේ මේ කතාබහට සවන් දෙන්න. මේක බොහොම වැදගත්. ඒ වගේම තමයි බොහොම සුන්දර හෝරාවක් ගත කරන්න මම ඔබට ඊටමත් ලෙන්ගතුව ආරාධනා කරන්නේ. ශනිතා හමුවට. ශනිදා හමුව කවුද ඇවිල්ලා ඉන්නේ? අපි ඒක ගැන දැනගමු කියලාත් හිමා කිව්වා. ඔව්. මම කියන්න සූදානම්. හැබැයි ඊට කලින් කලාවේ විවිධ පැතිකඩයක් තියෙනවා. විවිධ මානයන් තියෙනවා. ඔබ මේ මොහොතේ රූපවාහිනී නරඹනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගීතයක් අහනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුංචි කතා බහක ඇදලා ඉන්නවා පුළුවන්. ඒ හැම කලාවක තුලම අපිට යම් රසයක් තියෙනවා. කලාව පිළිබඳව විවිධ අර්ථකථන තියෙනවා. ඇන්ඩ්‍රු ක්‍රීඩි මෙන්න මේ විදිහට කලාව පිළිබඳව පුංචි අර්ථකථනයක් දෙලා තියෙනවා. මෙහෙම නිර්වචනයක් ඉදිරිපත් කරන ඇන්ඩි කියන්නේ කලාවේ ආරම්භයේ බාධක වලින් පිරී තියෙනවා. ඒ નિયમિત මොහොත පැමිණි වහාම ඒ සියලු බාධක ජය කරුවට උපරිම කැපකිරීමකින් තොරව කිසිදු විශිෂ්ට නිර්මාණයක් බිහි වී නැත මේ කලාව තුළ. ඒ සාධකයට හොඳම නිදසුනක් තමයි අපි කැඳවාගෙන ඇවිල්ලා තියෙන්නේ අපේ බැදිරියට අද ශනිදා හමුවෙන්. කොහොමද මෙතුමා උමක් හඳුනන දෙන්නේ? මොකද කලාව කියලා කියපුවහම එක් පැතිකඩක් නෙමෙයි විවිධ පැතිකඩයන් තියෙනවා. ඒ අතරේ බොහෝ දක්ෂතා තියෙනවා එතුමාට. විතක නිෂ්පාදකවරයෙක්, විතක අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක්, නාට්‍ය රචකයෙක්, කතුවරයෙක් විදිහටත් අපිට එතුමාව හඳුන්වලා දෙන්න පුළුවන්. එතුමා ඔබ හඳුන්වන නාමයට කලින් මම මුල් නම සම්පූර්ණයෙන් ඔබට කියන්නම්. තිස්ස නාමෙල්ද සිල්වා වීරමුණි. හැබැයි අපි ආදරය කරන නම තමයි නාමෙල් වීරමුණි. ආයුබෝව වේවා ඔබතුමන්ට. ආයුබෝවන්. ඒ වගේම තමයි පුවත්පත් කලාවේ එන ඊටාත්ම දක්ෂේ තරුණේ පුවත්පත් කලාවේදියෙක් ඒ වගේම ප්‍රවීණ ਵਿਚාරකවරයෙකුත් අපි කැඳවා ගත්තා මේ කතා බහ ලස්සන කරන්න අර්ථවත් කරන්න සුන්දර කරන්න සුලෝචන වික්‍රමසිංහ ආයිබෝන් ඔබට ආයිබෝන් කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඊට කලින් මේ නාමල් වීරමුනි මහත්මයාගේ ඉතිහාසය හොයාගෙන යනකොට හරි දඩබ්බර චරිතයක්. දැන් නම් පොඩ්ඩක් නිවි හැනවෙලා ඉන්නවා. අපි වැදිරියට වෙලා මට දැකපු ගම මේ ඒ දඩබ්බරකම නැවත වතාවක් කියන්න ඕනේ අපිට. මොකද හරි ලස්සන ජීවිත කතාවක් තියෙනවා. ඒ ජීවිත කතාව තුළ ඔබතුමාගේ ගම එතකොට ඒ පරිසරය ගැන අපි පොඩ්ඩක් විස්තර මුලින්ම කතා කරමු. ඔව්. මගේ ගම අවුංගල්ල දකුණු ප්‍රදේශයේ එතකට අහුංගල්ල කිව්වම තාම ප්‍රකටයි දැන් මොකද හේතුව විශේෂයෙන්ම උගත් පිරිසක් ඒ පළාතේ ඉන්නවා ඒක ඒ වගේම මේ හෝටල් දෙකක් තියෙනවා තාම ප්‍රකට ඒ හෝටල් දෙක නිසා විශේෂයෙන්ම නවීන කාලයේ මේ හුඟක් ප්‍රසිද්ධයි අහුංගල්ල කිව්වම කොහොම වුණත් අවුංගල්ල තමයි මගේ ගම. ඒකේ සාමාන්‍යයෙන් ලංකාවේ ඕනෑම ගමකට සමාන කරන්නට පුළුවන් විශේෂත්වය තමයි අවුංගල්ලේ නාමල් වීරමුණ ඉපදිච්ච එක. <laughs> ඒකට හේතුව මේකයි මොකද විශ්වවිද්‍යාලයට ගිහිපු අයගෙන් ප්‍රථම හැටියට මම තමයි ගමේ ප්‍රචාරයේ තියෙන්නේ මුලින්ම විශ්වවිද්‍යාලයට ජීපු පුද්ගලයා කියලා. ඒ ඒ එකක්. ඒ වගේම දඩබ්බරකම් කරපු අර කිව්වා වගේ තාම ප්‍රකට කොළු පැටියෙක් කියලා ප්‍රචාරයක් තිබුණා. ඒ වගේම දන්නවා. ඒ විදිය දෙයක් කරන්නට හේතුව මං හතරේ නැත්තම් පහේ ඉඳද සිංහල පාසලේ ගල්වෙහෙර කියන ප්‍රාථමික පාසලට මම ගියේ අවුරුදු 4ක් නැත්නම් ඒ කියන්නේ හතරවෙනි පන්තියේ නැත්නම් පස්වෙනි පන්තියෙන් දැද්දි මාව ඉස්කෝලෙන් නිරපුවා. නිරපන්න හේතුව තමයි මගේ ඊටාම කිට්ටු මිත්‍රයාගේ ඔළුව පළතුට නිසා. ඒ විදිහේ දෙයකින් තමයි මාව වෙනත් පාසලකට මාරු කරනවා. නෑ වෙනත් පාසලකට අවුරුද්දක් ගියේ නෑ මං. දෙස්සකේ බාවලා සම්පූර්ණයෙන්ම හැඳුම් ගලවලා එතකට අපි යන්නේ මේ සරම් පොඩ්ඩයි ඒ වගේම ෂර්ට් එකක්. ඉතින් ඒක එක්කම ගලවලා ඉවරලා දෙන්නෙකුට අල්ලගන්නයි කිව්වා මේ ඩෙස් එකේ බාවලා විශාල කෝ පෙර කෝටුවක් තිබුණා අඩි 3ක විතර. ඒකෙන් මගේ තට්ටන් තුනට හොඳට ලේෙන්ද චටාස් ගලවලා පාරවල් තුනක් ගැහුවා. පියදාස ලොකු ඉස්කෝලේ මහත්තයා ඒ තාම පරිණාහ පුද්ගලයෙක් ඔහු ඒ ගාලවල මාව ඉස්කෝලේ නරපුවා අනිත් ඇසෙම්බලි එකක් එහෙම නැත්නම් රැස්වීමක් පවත්වලා මුළු ඉස්කෝලේම ගැනවල මේක මේ දඬුවම දෙන්නේ අනිත් ළමයින්ව හදාගන්න ඕනේ කියලා උදාහරණයක් වශයෙන් අන්න ඒ විදිහට තමයි මගේ ජීවිතේ මම ආරම්භ වුණේ නමුත් ඊට පස්ව මම අවුරුද්දක් ඉස්කෝලේ ගියේ නැහැ. මම ඒ කාලේදී ගා ගෙදර ඉන්න ගමන් එළියට වෙලා පැදුරක් දාගෙන පොල් ගහක් පොල් ගහක් යට වත්තේ පොත් කියවුවා. එතකොට අපිට කියවන්න පුළුවන්කම තිබුණා. තාම. ඒ මුලින්ම පොත් කියවීමෙන් තමයි මම සම්පූර්ණයෙන්ම මගේ ජීවිතය හැදගස්සත්තේ කියලා මම මේ අවස්ථාවේදී ඉතාම කැමැත්තෙන් ආදරයෙන් ආඩම්බරෙන් පවසනවා. ඒක වැදගත්. ඒ කියවීම ගැන මතක් කරනකොට රත්නපුරේ ඉස්කෝලේ ගුරුතුමාත් අමතක කරන්න බෑනේ. එතුමා කිව්වා නේද නිතරම අහුවෙන හැම දෙයක්ම කියවන්න කියලා ගුරුතුමාට. ඔව්. එතුමා තමයි කියන්නේ වීරරත්න කියලා ගුරුවරයෙක් හිටියා. ඔහු තමයි මගේ සිංහල කලේ. එතුමා කිව්වා නාමල් අතට අහුවෙන ඕනෑම පොතක් කියවන්නට කියලා. ඒ මාර්ගයෙන් තමයි මම පොත් කියවන්නට ලයිබ්‍රරි එකේ මුලින්ම කියවපු පොත තමයි චාල්ස් ඩිකන්ස්ගේ ටේල් ඔෆ් ටූ සිටිස් කියන්නේ මේ ලෝකෙ දෙයක් දන්නේ නැහැ. ඒ වගේ ඊළඟට මම කියවපු එක තමයි ඩොස්ටොවස්කිගේ ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට් කියන නවකතාව. ඒ දෙකම තේරුමක් තිබුණා නම් පසුව පුන පුනා කියමින් තමයි ඒ නවකතාවල් වල තියෙන අර්ථය ගැඹුර අවබෝධ කරගත්තේ. ඔව්. ඒ කතා කියවීම තුළ ලබාගත් දැනුම ඒ පරිචය තුළින් තමයි අපිට මේ කියන නාට්‍ය කලාව තුළ බොහොම වෙනස්කම් සහිතව තමයි අපිට මේ නාට්‍ය මුණ ගැහෙන්නේ. මොකද වේදිකා නාට්‍ය ඕනෑ තරම් ලංකාව තුළ නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වෙන වේදිකා නාට්‍ය වලට වඩා හාත්පසින්ම වෙනස්. සමාජයේ මූලපාන එදිනදා සමාජයේ ගැටලු තමයි নিরතුරුව මෙතුමාගේ නාට්‍ය සඳහා පාදක වෙලා තියෙන්නේ. දැන් අපි මෙරට නාට්‍යකරණය දුණු බොහෝ දෙනෙකු ගැන කතා කරනකොට අතීත ආවර්ජන යනකොට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගැන අපිට අමතක කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතුමන්ගේ සෙවන යටතේ තමයි පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ බිහි වූ අය ගුණසේන ගලප්පත්ති මහත්මයා, වගේම දයානන්ද ගුණවර්ධන මහත්මයා, සෝමලතා සුබසිංහ මහත්මයා, චන්ද්‍රසේන දසනායක මහත්මයා, ඒ වගේම එහි අවසන් පුරුක විදියට මම හඳුන්වුවත් වැරදක් වෙන්නේ නැහැ අපේ නාමල් වීරමුණි නාට්‍යවේදිතුමන්. ඔබතුමාගේ ආරම්භය ගැන අපි කතා කරමු නාට්‍යයට පිවිසෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්ව ඉන්න කාලේ. ඔව් මගේ දෙවෙනි අවුරුද්දේදී තමයි මම නාට්‍යයට පිවිසෙන්නේ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ රත්තරන් කියන නාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා එහෙම නැත්නම් රත්තරන් නාට්‍යයේ පුතාගේ චරිතය කිරීමට මාව තෝරගත්ත මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඒක තාම අගනා විදියට තෝරගත්ත එකක් තමයි අපි එක පාරටම තෝරගත්තේ නෑ තුන් පාරකට ඔඩිෂන් එහෙම නැත්නම් පුහුණු සලකලා බලන්න ඒ විදිහේ කීප දෙනෙක් තෝරගෙන 15 දෙනෙක් විතර කියවුවා චරිතයට එතකට අවසානයේ සඳහා තුන් දෙනෙක් තෝරගත්තා ඒ තුන් දෙනාගෙන් මම තමයි අන්තිමේදී තෝරගත්තේ ආචාර්ය සරත්නද ඔය සඳහන් කරපු සෝමලතා සුබසිංහ අපි සොන්ත කියලා ඒ කාලේ කියන්නේ ඇය විශේෂයෙන්ම ඇයයි මායි වේදිකාවට පැමිණියේ එකම දවසේ එකම අවස්ථාවේදී අන්න ඒක ඊටාම වැදගත් දෙයක් හැටියට මම සැලකනවා ඒ ඊටාම හොඳ ගැඹුරු චරිත නිර්මාණය කරපු තනත්යක් වශයෙන් ඒ තැනදී අපි දෙන්නම විශේෂයෙන්ම ඒ කලාවේ නිරත වෙච්ච දෙන්නෙක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. තවමත් සෝමලතානන්දන් නැහැ ජීවිතන අතර නමුත් ඈ මැරෙන තුරුම ඒ කලාවේ නිරත වෙලා හිටිය නාමල් වීරමුණිත් ඒ විදිහටම තමයි ජීවිතය අවසන් කරන්න කියලා නෑ තව අවසන් කරන්න බෑ මොකද තව ඔබතුමාට කරන්න වැඩ කොටසක් තියෙනවා. ඒ වැඩ කොටස ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා අපිත් ආයුෂ අ르ගෙන කියලා කියන්න බෑ. ඒ කතාව වැරදි කතාවක්. ඒ නිසා මේ ආයුෂ බොහෝ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගම සුලෝචන මහත්මයාගේ පැත්තට මම කැමැති හැරෙන්න. දැන් මොකද මේ පුවත්පත් කලාවේදී විචාරකයෙකු මෙතන නිකන් තියාගෙන ඉන්න බෑ ඉඳුනිල්. මොකද අපි කතා කළ යුතුමයි. 1960 මෙතුමාගේ වේදිකා නාට්‍ය ගැන අපි කතා කරනකොට ගොළු පිරින්ද ගොළු බිරිඳ ඒ වගේම 1960 ම මූදු යන්නෝ කියලා බොහෝ වේදිකා වේදිකා නාට්‍ය ගණනාවක් නිර්මාණය වුණා. මේ වේදිකා නාට්‍ය එකෙන් අපි කියන්න කාශි රටෙන් විරූප රූප ඒ වගේම සකල බුජන් පැනලා ගිහින් ඉඳ හිට යන ගමන් නැට්ටුකාරී කියලා කියන ඉතාමත්ම ජනප්‍රිය වේදිකානාට්‍යයක් ඒ වගේම වංශාකාරයෝ මාංචු මුදන්නට කෙනෙක් නැද්ද අපිට. හැබැයි මේක තහනමකට ලක් වෙලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා මේ වේදිකානාට්‍ය. කට්ටඩියා එළව ගිහින් මෙලවාවා. ඒ වගේම තමයි අපි කතා කරන සිංහබාහු වේදිකානාට්‍යයේ ඉංග්‍රීසි නිෂ්පාදනයත් මෙතුමාගේ නිෂ්පාදනය. සුලෝචන මහත්මයා මෙතුමාගේ නාට්‍ය කලාව දැන් අර මම සඳහන් කරා මුලින්ම විශේෂයි කියලා. අනිකුත් වේදිකානාට්‍ය තුළ යම් විශේෂයක් තියෙනවා යම් පණිවිඩයක් තියෙනවා. හැබැයි වැඩි කතා බහකට විවේච විශේෂණ වලට ලක්වන වේදිකා නාට්‍ය තමයි මෙතුමා නිර්මාණය කරලා දෙන්නේ අපි කතා කරගෙන යනකොට. අපි මේ ආරම්භයක් ගනිමු හෙට දවසේ සිද්ධ වෙන වැඩකුත් තියෙනවා එකට කලින්. මෙතුමාගේ නාට්‍ය ගැන පොදු අදහසක් ඔබගේ මොනවද කැමතියි? දැන් මේම දැන් ඒක ගැන කතා කරනකොට මෙතුමා බිහිවෙච්ච පසුබිම ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. දැන් අපි මේ දැන් මෙතුමාම කිව්වා විදිහට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඇසුරේ ඔහු හිටියා. ඒතකොට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඇසුරෙන් ගන්න පුළුවන් ඒ ඒ දැනුම ඔහු ගහගත්තා. කියන්නේ නාට්‍ය සම්බන්ධයෙන් අපි ගමුකෝ ශෛලිගත සම්ප්‍රදාය. එහෙම නැත්නම් අපේ ජනනාට්‍ය සම්ප්‍රදාය, අපේ දේශීය සම්ප්‍රදාය. මේ ඔක්කොම නාමල් වීරමුනි කියන නිර්මාණකරුවාට ඒ කාලෙම උකහා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ යුගයට එනකොට ස්වාභාවික නාට්‍ය කලාවට එනකොට නාමල් වීරමුනි කියන නිර්මාණකරුවාට ස්වාභාවික නාට්‍ය කලාවේ දැවැන්ත යෝධයෝ සමග වැඩ කරන්න හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ සුගත පාල්ද සිල්වා, ඒ ආදි වශයෙන් ගත්තොත් ඒ પરම්පරාවත් එක්කම ඔහු වැඩ කරනවා. එතකොට මේ ඔහු මේ නිකන් දිහි වෙන නාට්‍යකරුවෙක් නෙමෙයි. ඔහු මේ හැම දෙයක්ම නාට්‍ය කලාවේ තියෙන හැම දෙයක්ම උකහා ගනිමින් තමයි ඔහු නිර්මාණකාරයට පිවිසෙන්නේ. ප්‍රගුණ කරමින් සතත අභ්‍යාසය තුළින් සතත අභ්‍යාසය තුළින් ඒ ඒ වගේ දේවල් ගොඩාක් දේවල් අරගෙන තමයි ඔහු මේ නාට්‍ය කලාවට පිවිසෙන්නේ. ඉතින් නිලන්ත හැබැයි අපිට ඒ ගොඩාක් ඔබ සඳහන් කරපු නාට්‍යවල මුල් නිර්මාණ දකින්න හම්බුන්නේ නැහැ. ඒකට අපි ඉපදිලත් නැහැ. හරිද? නමුත් ඒක හරි අවාසනාවක්. මොකද මමත් මෙතුමාගේ තොරතුරු හොයාගෙන යනකොට අපිට නරඹන්න වේදිකා නාට්‍ය හරි අඩුවෙන් තියෙනවා. ඒ කියන්නේ ඒක අපේ නාට්‍ය කලාවේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් නේ. දැන් මෙන්න අපි ගීතයක් ගත්තොත් ඒක කොහේ හරි CD එකක හරි සංරක්ෂණය වෙනවානේ. නමුත් මේ නාට්‍ය කලාව සම්බන්ධයෙන් තියෙන ලොකුම ගැටලුවක් තමයි ඒ දේවල් කොහෙවත් සංරක්ෂණය නොවීම. ඒ කියන්නේ අපි චිත්‍රපටයේ සංරක්ෂණය කරන්න ඕනේ කියන කතාව හැමතැනම කතා වෙනවා. ඒක නමුත් ඒක වෙන්නේ නැහැ මේ රටේ. නමුත් නාට්‍ය සම්බන්ධයෙන් නම් එහෙම කතිකාවක්වත් ගොඩ නැගෙන්නේ නමුත් ඒ නිසා වෙලා තියෙන මොකද එක් પરම්පරාවකින් අනිත් પરම්පරාවට දැනුම ගලාගෙන යනකොට ඕන්ට නිදර්ශන වශයෙන් බලා ගන්න පුළුවන් දේවල් මේ රටේ ඉතුරු වෙලා නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් නැට්ටුක්කාරී වගේ නාමල් වීරමුණිගේ නැට්ටුක්කාරී වගේ නාට්‍යයක් මේක කොහේ හරි සංරක්ෂණය වෙලා තිබ්බනම් අද පරපුරට බලන්න පුළුවන් මොනවද නාමිල් වීරමුණලා ඒ කාලේ කළා තියෙන්නේ. හා එතකොට මොනවද දැන් සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය ටික යනවා ඒ කියන්නේ ඒවා මේ පෙළ පොත්වල තියෙනවා ඒ ආදිවාසී යම් යම් කරුණු නිසා තාම සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍ය ටික මුල් ස්වරූපෙන් නැති වුණත් අඩු ගානකේ ඡායාවක් හරි මිනිසුන්ට බලා ගන්න පුළුවන් වෙලා තියෙනවා නමුත් අනිත් නාට්‍යකරුවන් නාමල් වීරමුණි ගුණසේන ගලප්පත්ති සෝමලතා සුබසිංහලයි කර මුදු පුතු කරපු ඒවා සුගත පාසිල්ලගේ මරාසත් වගේ නාට්‍ය දුන්නු දුනුගමි වගේ නාට්‍ය ඕවා කොහිවත් බලාගන්න විදිහක් නැහැ. ඉතින් ඒ ඛේද වාචකයේ තුල අපි ඉන්න ගමන් තමයි මේ නාමල් වීරමුණි කියන චරිතය ගැන කතා කරන්න ඕනේ. එතකොට ඔහු අර මම කිව්වේ ඒ ඒ ඒ සමස්ත දැනුමම උකහාගෙන මේකේ නිර්මාණය කරන ටෙලත නැට්ටුක්කාරය කියන නාට්‍ය අපි අහලා තියෙන විදිහට ඒ කාලේ හැටියට රාජ්‍ය සම්මානයට පාත්‍ර වෙලා ඒ කාලේ නාට්‍ය කලාවේ එක්තරා සංදිස්ථානයක් නිරූපණය කරන නාට්‍යයක් බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි මම හිතන්නේ ඊට පස්සේ ඔහු මේ නිර්මාණ කාර්යයත් සමගම ඔහු මේ රටින් පිට වෙනවා. එතකොට ලොකු හිඩසක් වෙන ලොකු හිඩසකුත් නෙවෙයි ඇතරේ ඔහු වේදිකා නාට්‍යන කරුවාට දැන් සිංහබාහු එහි ඉංග්‍රීසි භාෂාවෙන් කරාට එංගලන්තේ අපිට මෙහි දකින්න හම්බුනේ නෑනේ. හරි ඊට පස්සේ ඔබතුමා ඒක මෙහි නිෂ්පාදන ඇමරිකාව කරානේ. ඔව් හරි. ඊට පස්සේ මෙහි මන් නිෂ්පාදනය කරන්නේ නෑ. ඔව්. එතකොට ඒ බලනකොට දැන් ඔහුගේ දැන් ඔබ සඳහන් කර පරිදි ඔහුගේ ඊටාම ප්‍රශස්ත නිර්මාණයක් අපිට ඒ කියන්නේ සජීවීව පළමු වරට දැක ගන්නට හම්බ වෙන්නේ. කියන්නේ පළවෙනි නිෂ්පාදනයේ ඉඳන්ම අපි ඔහු සමග එක්කහුවෙන්නේ ඔහුගේ නවතම නිර්මාණය වන රාවණ සීතාබිලාෂය කියන නාට්‍යයක්. ඔව්. ඒ ගැන අපි වැඩිදුර කතා කරන්න සූදානම්. මොකද රාවණ සීතා ගැන මේ දිනවල යම් කතිකාවතක් නිර්මාණය වෙලා තියෙන සමාජය තුළ නාට්‍යයට ආදරය කරන වේදිකා නාට්‍යයට ආදරය කරන ඔබ මේ රාවණ සීතා ගැන හොයාගෙන යන තොරතුරු හොයාගෙන තොරතුරු විශ්ලේෂණය කරන ගවේෂණය කරන ඒ අතරතුර ලොකු පිටිවහලක් ලැබෙවි මේ වේදිකා නාට්‍ය මගින්. ඒ නිසා අපි ඒ ගැන තොරතුරු කියන්න සූදානම්. අපි කැමති ගීතමය විරාමයකට ගිහින් ඒ ගැන කතා කරමු. ඈත එක් යුගයක ලීන් නැහැ වුණ සමයක අවකාශි නගරයක සාපලත් නගරයයි නම් වූ විසුආයුවරාජෙන් ජෝර්ජි අබස්විල්ලි ඔහුගේ පුදුම නම විය තෝමත් බිරියෙකුත් දරුවෙක්ද පුෂ්ටිමත් නාට්‍ය කෙළවර වෙයි. දෙයක් වේ නම් යම් සුදුසාටම අයිති විය යුතුය. උන්වහන්සේ සදාතනික පණිවිඩය සුද්ධ සෞරද කියවේ නිදාවන තුරු පොහුගේ අනගුණ තනන් කුට සුර තමද කියවේ බෙදුවෙම නීතිය තිබුණු වූ කෙටි යුගයේ රට වර්ණමය යුගයක් මහු බව තනන් සුද සුද තවත් තවසෙති ස්වර්ණමය යුගයක් මහු බව තනන් සුද සුද තවත් වටය පිළිබඳ ඇසූ මෙපුවත සබේ වියතුනි සවසුලස දන පුරාණී තබා ගනු මැන සිටෙයි වදන සවසුලස දන පුරාණී තබා ගනු මැන සිටෙයි වදන දෙයක් වේ නම් යම් සුදුසාටම අයිති විය යුතුය ලෙස මේ ලෙස ලැබිය යුතු අයටම ලැබිය යුතු මකියනා ලෙස මේ ලෙස ලැබිය යුතු අයටම ලැබිය යුතු මව් ගුණය ඇති අය දරුවන් දින චනිතා හමුව මෙවර හමුව ප්‍රවීණ නාට්‍යවේදී නාමල් විරමුණේ සමගින් පුවත්පත් කලාවේදී විචාරක සුලෝචන වික්‍රමසිංහ අපි කතා කරමින් හිටියේ වර්තමානයේ තුල බොහොම අපූර්ව නාට්‍යයක් පිළිබඳව අපිට ඉඟියක් තියෙනවා මේක කලින් වේදිකාගත වෙලා තියෙනවා. හැබැයි හෙට දවසේදී අපිට කාලය තියෙනවන වෙන් කර ගන්නටත් පුළුවන්. ඒ ගැන කියන්නේ කලින් රාවණා සීතා අභිලාෂය. අපි මේ වේදිකා නාට්‍ය ගැන කතා කළේ තමයි. අපි නාමිල් මහත්මයාගෙන් කතා කරෝ මෙවන් නාට්‍ය කොහොමද නිර්මාණය වුනේ කියලාත් අපි මුලින් කතා කරමු. කොයි කාලෙද මේක නිර්මාණය වන්නේ? මේක නිර්මාණය වුනේ ගිය වර්ෂයේදී ඔක්තෝබර් දෙවනිදා අපි මුලින් පෙන්වුවේ මේ නාට්‍ය සකස් වුණේ මහාචාර්ය ජේබී දිසානායකයන් දුන්නා මට කරන්නට කියලා වෙලා ඔහු විසින් 1956 දී මහාචාර්ය සරචන්ද්‍රන්ගේ මනම දැකලා ඒ වගේම නාට්‍යයක් කියලා තිබුණා රාවණා කියලා. ඒ රාවණා කියන නාට්‍ය හරියටම මනමේට සම්බන්ධ මනමේ වගේ කියන ලද නාට්‍යයක් හැටියට. නමුත් ඔහු මට දුන්නම මම කිව්වා ජේබී මමත් ඉතාලම එකම ඉතාලම කිට්ටු මිත්‍ර දෙන්නේ අපි විශ්වවිද්‍යාලයේ එකම අවුරුද්දේ විශ්වවිද්‍යාල දිගේ ඉතින් මම ඔහුට කිව්වා මේකේ අවසානයේට නම් මම කැමති නැහැ මොකද ගැඹුරක් කියන දේ නිර්මාණය නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන්ම ගතානුගතික විදිහට ඉන්දියාවේ තියෙන ආකාරයෙන් ඔහුගේම නාට්‍ය ලියලා තිබුණේ මොකද රාමා රාවණව පරද්දන්න හදනකට ඔහුට යුද්ධ කරන්න වෙන්නේ නැහැ රාම එක්ක නමුත් ඔහුට හෙනයක් ගහලා තමයි රාවණ මැරෙන්නේ අනේ අවස්ථාවේදී මම කිව්වා මේ විදිහේ දෙයක් ඒකට අනුගතය කිසිම ගැඹුරක් නැහැ නිකන් මේක හුදු කතාවක් පමණයි කියලා මම කිව්වා මේ විදිය දෙයක් යොදවන්නට කියලා වෙනම ගැඹුරක් ඇති කරලා ජේබී කැමති වුණේ නැහැ ඒ විදිහට කරන්නට. ඔහු මට කිව්වා නාමල් කරන්න නාමල්ගේ කොටස මගේ කොටස මං කරන්නම් කියලා. මගේ කොටස කරන්න කියලා. ඒ විදිහට තමයි මම රාවණ සීතාබිලාෂය කියලා වෙනත් කොටසක් අවසාන කොටස සම්පූර්ණයෙන්ම ජේබීගේ නාට්‍යයේ නැති කළා එහෙම නැත්නම් කපලා ඇති කළා මම සංශෝධනය කළා මගේ මම විසින් යොදුවා චරිතයක් ඒක තමයි රාවණාගේ අම්මගේ චරිතය එමා ගැඹුරු විදියට පුතෙකුන්ට තියෙන ආදරය භක්තිය අම්මා කෙනෙක් කොයිතරම් විදියට විඳිනවද කියලා මම නොකියුවට මම හිතන්නේ සමහර විට සුලෝචන මේ ගැන සඳහන් කරන්නට පුළුවන්. එහි තියෙන ගැඹුරක්, ඒ වගේම එහි තියෙන වෙනසක්. අන්න එයින් තමයි සම්පූර්ණම ගැඹුරක් අර්ථයක් නිර්මාණය වෙන්නේ රාවණ සීතා බිලාෂයෙන්. ඔය සීතා බිලාෂයේ රංගපාන චරිත දෙකක් තුනක් ප්‍රධානයි. එකක් තමයි රාවණ, ඒ වගේම රාම, අනිත් එක තමයි සීතා. ඒ සීතා ඉල්ලනවා මොකද රාවණ එයාව නතු කරගන්න ඔහුට නැමිලා එහෙම නැත්නම් ඔහු කෙරේ ඔහුගේ මේ භාර්යාව එහෙම නැත්නම් දේවිය වෙන්නට කියලා. නමුත් එයා ප්‍රතික්ෂේප කරනවා දිගටම. ඒ විදිහේ දෙයක් වෙන්නේ. නමුත් ඒ අවසානයේ දිහා බැලුවම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අන්න එතනදී තමයි ගැඹුර එන්නේ. මිනිසුන් අඬන තත්වකට ගෙන්වන්නට පුළුවන්කමක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම දුක්ඛාන්තයක් බවට පරිවර්තනය වෙනවා. අන්න එතනදී තමයි ගැඹුරක් නිර්මාණය වෙන්නේ. නාමල් මහත්මයා සඳහන් කරපු කාරණාව තුළ මුල් කොටස නිර්මාණය වන්නේ ජේ.බී. මහත්මයා අතින් අවසාන කොටස ඉතාමත්ම ප්‍රේක්ෂකයින්ට ගැඹුර සහිතෙන් පණිවිඩයක් සහිතව අවසාන කොටස නිර්මාණය කරන්නේ ඔබතුමාගේ අතින් මේ රාවණා සීතා අභිලාෂ වේදිකා නාට්‍යය තුළ. සුලෝචන මහත්මයා අපි නතර කළේ රාවණා සීතා අභිලාෂය මේ වේදිකා නාට්‍යය පිළිබඳව කතා කරන්න කියලා. ඔබතුමා මීට කලින් පුවත්පතකට ਵਿਚාරයක් ලියලා තියෙනවා. දැන් වසරක් ගත වෙලා ගිහිල්ලා තියෙනවා 2018 ඔක්තෝබර් 2 වෙනිදා තමයි වේදිකා නාට්‍ය තිරගත වෙලා තියෙන්නේ වේදිකා ගතවන්නේ. එතකොට දැන් අද ඔක්තෝබර් මාසේ 2 වෙනිදා පහුවෙලා දින කිහිපයක් ගත වෙලා ගිහිල්ලා 19 අද. එතකොට අවුරුද්දක් ඉවිලා ගිහිල්ලා තියෙනවා. අපි පොඩ්ඩක් මේ නාට්‍ය ගැන කතා කරමු. මොකද ගැඹුර ගැන හොඳටම පුළුවන් කියලා කියන්න කිව්වේ සුරෝෂණ මහත්මයා, නාමල් මහත්මයා කිව්වේ. මොකද්ද මේ? මොකද උනන්දුවක් ඇති වෙනවා දැන් සාමාන්‍යයෙන් එදිනෙදා අපි සුලෝචන මහත්මයා දැකලා තියෙනවා රාවණා සීතාට අර උනන්දුවක් තියෙන චිත්‍රපට බිහි වෙනවා ටෙලිනාට්‍ය බිහි වෙනවා අර තියෙන පැරණි කතාවම කියලා අපිට කියන්න බෑ පොත්පත්වල තියෙන කතාව යම්කිසි වෙනස් ආකාරයකට තමයි ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ ඉතිහාසය වෙනස් කරලා අර සමහර කට්ටිය කියනවා මේක රාවණා සීතා විකෘති කරලානේ මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා අහනවා හැබැයි මේක තව ඊට හත්පසින් වෙනස් ඔව් මේ ඔය ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න ඉස්සෙල්ලා මම පොඩි තැනකින් පටන් ගන්නම්. දැන් මේ ගැඹුර කියන එක දැන් මේ ගැඹුර කියන එක නිර්මාණයක ගැඹුර කියන එක ਵਿਚාරකයෙකුට උනත් අල්ලගන්න පුළුවන් ඊටාම පොඩි කෑල්ලයි. ඒක ගැඹුර දැනෙන්නේ ප්‍රේක්ෂකයාට. අත්දෙනින්නේ ප්‍රේක්ෂකයා. රසිකයා, ප්‍රේක්ෂකයා, පාඨකයාගේ තාම තමයි හරි ගැඹුර තියෙන්නේ. හැබැයි උඩින් අතපත ගාලා නෙවෙයි නවරන්න ඕනේ. අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මේකේ ගැඹුරක් තියෙනවා කියන තැන පෙන්වීම. ඒකට සොයාගෙන පස් දෙනෙක් බැලුවොත් ওই පස් දෙනාට මේක තේරෙන්නේ පස් ආකාරයකට මේ ගැඹුර. අපේ මූලික කාර්යය තමයි මෙන්න මේක ගැඹුරක් අනික් ඒවා සංසන්දනය කරනකොට මෙන්න මේකේ ගැඹුරක් තියෙනවා. ඔන්න හොයාගෙන ඵලයල්ලා. කියන මාර්ගෝපදේශකත්වයේ සැපීම විතරයි. හරි. ඒක එකක්. අනික දැන් මේ රාවණ සිතාභිලාෂයේ ගැඹුර පිළිබඳ කතා කරනකොට අපිට ප්‍රධාන ලක්ෂණ කීපයක් දැක ගන්න පුළුවන්. එකක් තමයි දැන් මේක නිර්මාණය වෙන්නේ ප්‍රවීණෝ දෙන්නෙක් අතින්නේ. එක්කෙනෙක් තමයි ආ සිංහල භාෂාව පිළිබඳ මහා විශාරද දැනුමක් තියෙන භාෂා ශාස්ත්‍රඥයෙක්. කියන්නේ මහාචාර්ය ජේ බිදිසානායකයා. ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙනවා ඒ වගේම නාට්‍ය කලාව පිළිබඳ මේ තාම ගැඹුරු පරිචයක් තියෙන ඒ නිෂ්පාදන කාර්ය පිළිබඳ මනාවැටීමක් තියෙන නාමිලි විරමුණි කියන ප්‍රවීණෝ දෙන්න. දැන් ඔහොම එක්ක එක්කහුවේ මුකුත් අපේ වේදිකාවේ මේ තිස්සලා වෙලා නැහනේ. අපි දන්නවා අපි දැකලා තියෙනවා නාට්‍ය. ඒ ඒ නාට්‍ය ගොඩක් වෙලාට කරන්නේ එක පුද්ගලයයි. එතකොට එහෙම දෙන්නේ නාට්‍යයක් කරපු එකක් يعني දෙන්නෙක් නාට්‍යයක් කරපු එකක් සමහර වෙලාවට මෙන්න මේක මේ දෙන්නෙක් නාට්‍ය කරා කියන්නේ පළවෙනි භාගයේ ජේ.බී. දිසානා කියන්නේ. දෙවෙනි භාගයේ නාමල් වීරමුණිගේ. එතකොට මේකත් හරි අලුත් දෙයක්. පවිත්‍ර සංකලන අපිට මුණ ගැහිලා නැහැනේ. දැන් දෙන්නෙක් එකතු වුණත් එක්කෝ වෙනස් මාධ්‍ය දෙකක් ඔස්සේ ගිහිලා එකතු වෙන්නේ අනිවාර්යයෙන්ම. ඔව් ඔව්. ඒ නිසා මේකේ ඒ ඇතිනුත් එක විශේෂත්වයක් ගන්නවා සිංහල නාට්‍ය කලාවේ. අනික තමයි දැන් ලංකාවේ තියෙනවා එක සම්ප්‍රදායක් දැන් මේ ශෛලිගත සම්ප්‍රදාය කියන එක ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්නේ නැති යුගයක් නේ. ඉතින් අපි පැහැදිලිව දන්නවා අපේ නාට්‍ය කලා ඉතිහාසය ගත්තම අපේ නාට්‍ය කලාව මුලින්ම වර්ධනය වුණේ මුල් කාලේ වර්ධනය වෙන එක ශෛලිගත සම්ප්‍රදාය ජනනාට්‍ය සම්ප්‍රදාය ඒවා. නමුත් පස්සේ යුගන්වල එනකොට ඒක ප්‍රේක්ෂකයාගෙන් ටිකක් බැහැර වෙන්න පටන් ගත්තා. නමුත් අද වර්තමානයේ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන මේ ශෛලීගත නාට්‍ය කියන එක එච්චර මේ වැදගත්කමක් තියෙන නාට්‍යයක් නෙමෙයි මේවා තියෙන කතා කරන්න පුළුවන් රජ කතා විතරයි කියන. එහෙම නෙමෙයි. ශෛලීගත නාට්‍යයෙන් පවා ගැඹුරු මානසික ගුණධර්මයන් සාකච්ඡා කරන්න පුළුවන් කියන එකට හොඳ උදාහරණයක් තමයි රාවණ සීතාවිලාෂය. ඒක එහෙම වෙලා තියෙන්නේ නිකන් මේක මේ රාවණා සාමසීතා කතාව උඩින්ම යන කතාවකුත් නෙමෙයි. ඒක තියෙනවා පළවෙනි භාගේ රාමසීතා සාම්ප්‍රදායික කතාව තියෙනවා. නමුත් දෙවෙනි පහළට එනකොට නිර්මාණකරුවෙක් වශයෙන් නාමල් වීරමුණි නිර්මාණකරුවා ඒකට අලුත් අර්ථකථනයක් දෙනවා. ඒකෙදි ඔහු කතා කරන්න ඕන කියලා චරිත ඒ ආකාරයෙන් මෙතන නවත්තන්න නෙවෙයි. ඒ චරිත පොඩ්ඩක් ඒ චරිතෙන් එහාට පොඩ්ඩක් කරන් ගිහිල්ලා මේකට අලුත් මානයක් එකතු කරනවා. ප්‍රධාන වශයෙන්ම ඌට ඕන කරලා තියෙන මේ චරිතහා මාතෘත්වයේ අගේ කියන එක ඉතාම පැහැදිලිව කතා කරන්න සහ ඔහුට අවශ්‍ය වෙනවා ඒකේ තියෙන අගය වේදිකාව තුල නිර්මාණය කරන්න. එතකොට එහිදී ඔහු කවදාවත් අර මහාචාර්ය ජේබි දිසානායකයන්ගේ පළවෙනි කොටසට හානියක් කරන්නේ නැහැ. ඒක ආරක්ෂා කරගන්න ගමම්ම ඒන් ඇති වෙන යම් ආලෝචනා එයින් ඇති වෙන යම් හැඟීම් එයින් ඇති වෙන යම් යම් විවිධ අන්තර් සම්බන්ධතා මේවා ඔක්කොම එක්කව කරලා ඔහු අලුත් මානයක් පෙන්වනවා ප්‍රේක්ෂකයාට මෙන්න මේක මෙන්න මෙන්න මෙහෙම මෙහෙම වෙන්නත් පුළුවන් හරිද මෙන්න මේ මේ චරිතවල මෙන්න මෙහෙම ගැඹුරක් තියෙනවා මේක නිකන් උඩින් යන කතාවක් විතරක් විදිහට සලකන්න එපා කියන්නේ. ඉතින් ඕක ශෛලීගත සම්ප්‍රදායේ කරන්න ටිකක් අමාරුයි. ඒ අමාරුකම ඔහු ජය අරගෙන තියෙනවා. අන්න ඒක තමයි තියෙන විශිෂ්ටත්වය. දැන් සමහර හිතන්න පුළුවන් මේක නිර්මාණකරුවෙකුට හැකියාව තියෙනවා. දැන් ඕනම නිර්මාණයක් නැවත ඒක රීමේක් කරනකොට නැවත කරනකොට ඔහුගේ අර්ථකථනයක් ඒකට සැපීමේ හැකියාව අයිතිය ඔහු ඕනම නිර්මාණකරුවෙකුට තියෙනවා. නමුත් ඒක මුල් නිර්මාණේ කඩා බිඳලා විසි කළා ඒක විකෘති කළා දාන තත්ත්වයක් කිරීමේ ඔහුට කිසිම අයිතියක් නැහැ. ඉතින් මොහු කරලා තියෙන්නේ අර අපි අපි පිළිගන්න සම්ප්‍රදාය සහ ඔහුගේ අර්ථකථන දෙකම එක්කහු කරලා රාමසීතා කතාවේ අපි දැක්කේ නැති මානයකට අපිව යොමු කරලා තියෙනවා. ඉතින් එතනින් අපේ ප්‍රේක්ෂකයන්ට ඒ පිළිබඳව තවදුරටත් විමසිලිමත් වෙන්න පුළුවන්. ඔව්. ඒ විමසිලිමත් වීම අපේ වැඩිදුරටත් කතා කරන්න සෝදානම්. මොකද මේ නාමල් වීරමුණිය මහත්මයාගේ නාට්‍ය ගැන කතා කරනකොට මේ 1959 දී අර පතෝල කොරටුව කෙටි කතාව මතකද ඔබතුමාට? ඔව්. සරසාවේ කෙටි කතා තරඟයේ හොඳම කෙටි කතාවට හිමි රන් සම්මානය දිනා ගන්නට මේ පතෝල කොරටුව කෙටි කතාවට මේ හැම මේ හැකි වුණා. හැබැයි මේ මේ මෙතනදී මේ රන් පදක්කමක් දිනාගත්ත මොකද උනේ පදක්කමට? <laughs> ඒ රන් පදක්කම හම්බෙච්ච දවසේ සතුට වැඩිකමට විශ්වවිද්‍යාලයේ දෙවැනි අවුරුද්දේ මම හිතන්නේ එකක් උනේ ගිහිල්ලා මගේ යාළුවොත් එක්ක නවර ගිහිල්ලා රුපියල් 75කට විකුණලා අපි හොඳට බීර බීලා රාත්‍රී කෑමක් කාලාව නුවර තියෙන ලොකුම හෝටලේ ඒක තමයි ක්වීන්ස් කියන අදටත් තියෙනවා මේ නුවර තියෙන හොඳ ජනප්‍රිය මේ හෝටලයක්. ඒ කියන්නේ ලොකුම හෝටලෙනේ. මම ලංකාවෙත් ඉතින් ලොකු හෝටලයක් ඇද්ද සල්කනායි. එතකොට ඒකට ගිහිල්ලා අපි විකුණන. නමුත් දැන් කල්පනා කරනකොට හිතෙනවා ඒක තිබුණා නම් කාටකි මගේ මුණුබුරන්ට මිනිබිරියන්ට පෙන්වන්න පුළුවන්කම තිබුණා මට මේ විදිහේ දෙයක් ලැබුණා. නමුත් අපි ඒ කාලේ ගණන් ගත්තේ නැහැ. ඒ වෙලාවේ ඒක ලැබුණා. ඒකට ගිහිල්ලා යාළුවෙක් එක්ක ගිහිල්ලා ලා ඒක විකුණලා සන්තෝෂ වුණා එච්චරයි. ඔව් එච්චර. ඒක විශාල සන්තෝෂයක්. ඒ ගැන මම ඉතාම ආඩම්බරෙන් තවත් මතක් කරනවා. මොකද මුදල් මුදල් නෙමෙයි වටිනාකම තිබුණේ. ඒකයි මම සාමාන්‍යයෙන් ඔය මේ ප්‍රධානයන් අරන් නැත්නම් නැත්නම් සෝ මෑ කියන අපිට ආභරණයක් හැටියට ජීවිතේ ලැබෙනේ වේවා. නමුත් ඒකයි එහෙම කළේ. හ්ම්. එතකොට දැන් ඔය මුණුබුරු මිනිබිරියන්ට පෙන්වන්න තිබුණා කියලා කිව්වනේ මේ සම්මානය පදක්කම තිබුණා නම් හැබැයි දැන් මුණුබුරු මිනිබිරියන් ඉන්න ඔබ විවාහ වෙනවා. විවාහ වෙන්නේ ඥාතිවරියක් සමග ඥාති සබඳතාවයක් තියෙන කෙනෙක් සමගින් ඇයත් ලංකාවේ ඉන්න ඉතාමත්ම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් කියලා අපි මතක් කරන්නටම අවශ්‍ය මාලිනී වීරමුණී මහත්මිය ඉතාමත් ආදරෙන් අපි මතක් කරන මේ වෙලාවේ මේ අපි වහගෙන ඉන්නයි කියලා අපි විශ්වාස කරන ආවේ නැතුණාට එතුමිය. බලපිටියේ නේද එතුමියගේ ගම කොහොමද මේ ආදර සම්බන්ධය ගොඩ නැගෙන්නේ? ඒගොල්ලත් අහංගල් තමයි බලපිටියේ. නමුත් මුලින්දම්ම ඔවුන් කොළඹ හිටියේ. මොකද ඇයගේ පියා මේ විනිශ්චයකාරයෙක්. ඒ කියන්නේ මේ ඒක නිසා මුලින්දම් හිටියා. හැබැයි ඇය සම්පූර්ණයෙන්ම පාලාත් වලට තමාගේ පියා පළාත්වලට එන්න එක එක දිශාවල වලට මාරු වෙනකොට ඇත් ඒ විදිහට ගියා. මුලින්ම ජීවිතේ එහෙම නැත්නම් ඉස්කෝලේ ගිය විශාඛා විද්‍යාලයට ඊට පස්සේ ගාලට ගියා සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට ඊළඟ පස්සේ කොළඹ ඇවිල්ලා ආයේ බෞද්ධ කාන්තා විද්‍යාලයේ හිටියා. අන්න ඒ විදිහට තමයි එයා කළේ. නමුත් ඒවල ප්‍රතිභා මාන එහෙම නැත්නම් මට වඩා දක්ෂ මං මං දක්ෂය කියලා කියන්නේ නෑ. නමුත් ඒ දක්ෂකම් පිළිඹු කරන මම දැන් නීතිය කළාට මම නීතිඥයෙක් වුණාට ඈ නීතිඥ වෘත්තිය කළා නම් මට වඩා දක්ෂ නීතිඥවරියක් කියලා. අපිටත් ඒක හේදලා තියෙනවා සමහර ටෙලිනාට්‍ය තුළ ඇගේ රංගනය දැක්කහම. කොහොම අපූර්ව රංගන නාලන් බෙන්ඩිස් මහත්මයාගේ ටෙලිනාට්‍ය ගණනාවකම අය හරි අපූර්ව රංගනයක යෙදුණා. ඒ රංගනය මම හිතන්නේ අදටත් ප්‍රේක්ෂකයන්ගේ මතක ඇති. එතකොට මේ දැන් ඇතුමේ රංගනයට යොමු වෙන්නේ අහමු විදිහට නේද ඔබතුමාගේ වේදිකා නාට්‍යයකට. ඕනේ කියන්නේ ගොළුබින්ද තමයි නාට්‍ය කලාවට එහෙම නැත්නම් නාට්‍ය මේ මේ කියන රංගපෑමට පිවිසුනේ ඇයට අපේ ලොකු දරුවට එහෙම නැත්නම් දුවට හත් මාසයක් විතර ඇති ඒ අහම්බෙන් අය වේදිකාවට ආවේ කලුතරදී අපි කලුතරේ කාලේ හිටියේ මම ඒ වල නදි බෑනස කුණද අපි සඳහන් කළ යුතු එක්කෙනෙක්ම තමයි දානන්ද ගුණවර්ධන ඒක ඔහුගෙන් නරි බෑනයි කොළුමින්දයි කියන නාට්‍ය දෙක ඒ කාලේ හුඟක් අපි ප්‍රදර්ශනය කළා. ඒ අවස්ථාවේදී ඒ ගොළුබිරිඳ රංගපෑපු සීතා පෙරේරා කියන තනත්තියට එන්න බැරි කමක් තුමන හදිස්සියේ. ඒක නිසා ඈ මේ ඈ එන්න බෑ කියවම මාළිනී තමයි චර්චය කළේ කළුතර අපි පෙන්නපු වෙලාවේ. හැබැයි මන්ට තක්බීර් වෙලා මං හිතුවා එයාට එන්න විදියක් නැහැ කියලා හදිස්සෙන් අසනීප වෙලා. ඉතින් ඒක නිසා ඒ කියන්නේ රීත පෙරේරාට එන්න බැරි වෙච්ච එක ගාල් වීතිය. ඉතලට එන්න බැරි කියලා පණිවිඩයක් ආපු නිසා කොහොමාරි මම ඉතින් ස්වන කවුද සියානේ අමරසේනට ඒක හිතපු අනිත් හැමෝන්ටම නිලියන්ට ගිහිල්ලා කතා කළා අනේ බෑ අපේ වචන දන්නේ නැහැ. නමුත් මාළිගේ තිබුණ දක්ෂකමක් එක තවමත් තියෙනවා. ඕනම දාර්ශනික දැක්කම එහෙම නැත්නම් වචන මතක තිබීමේ ශක්තියක් දැනුත් ඇත කියනවා ඒක. දැන් ටෙලිග්‍රාමයකට යනකොට උනත් හොඳට සූදානම් වෙලා යන්නේ. ඉතින් ඒකට මේ ඒ විදිහේ දක්ෂකමක් ඇත තිබුණා. නමුත් මම මේවා ගැන කල්පනා කරනවා පිස්සු කතා කරන්නේ නැතුව ඉන්න මේ මේ මේ මේ අනිත්‍යක ඔයා ඉන්නේ මහා මේ අමාරු තත්වයක බබා හම්බෙන්නත් ඉන්නවා කියලා නමුත් එපාර වෙලාවේ චන්දනසෙන් රසනායකත් ඒ වගේම දයානන්දත් කිව්වා නම් මාල්නිත කරන්න දෙන්න නැත්නම් අපිට බේරෙන්නේ මොකද එක්කම ශාලා පිරිලා වෙලා හෝල් එක. ඉතින් කොමාරි මාල්නී කළා. එයින් තමයි මාල්නී දක්ෂ නිලියක් බවට පරිවර්තනය වුණා. ඔව්. ඒ ගොළුබිරිඳ වේදිකා නාට්‍ය හර 1963 ඒදී තමයි රංගන ශිල්පිනී මාලිනී වීරමුනි මහත්මිය කොහොමද කලාවට සම්බන්ධ වුනේ කියලා ඇයිකේ ආදරණීය ස්වාමි පුරුෂයා අපිත් එක්ක මේකට එකතු වෙලා ඉන්නේ. එතුමාන් ඒ මතක ආවාචනයේදී අපි සෝදානම් කෙටි විරාමයක් අරගෙන නැවතත් මේ කතා බහ සමගින් ඔබව සමීප කරන ශනිතා හමුවතරින්. Thank you. පුත මෙනවා කවුළුව අතරින් හිරිකද එනවා මල් පැණි වඩියක කුණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මන්දිය වෙත කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ මා දැන් මහලු වියේ පැත්තම නොවැසි කල වැඩි තනිකම ඊට වැඩි දිවි පොද වැත්තේ එකම කුඩය යට තෙරපි තෙරපි අරයුවලක් යන හැද මමත් කොහොම කිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි සිත උණුසුම් වේදෝ එපා එපා මේ විත මගේ දෙතොලට එපා එපා මේ විත මගේ දෙතොලට ආපසු මගේ කුටියට යනවා මා ආපසු යනවා කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ මා දැන් මහලු වියේ කෙරික ධර්මවර්ධන ලියු පද්මශ්‍රී පණ්ඩිත WD අමරදේව සූරින් ගායනා කර මහා දැන් මහලු වේ මේ කතාව මේද මහලු වේදී බොහෝ දේවල් අත්හරිනවා මට දැන් මේවා කරන්න බෑ මම දැන් ඉන්නේ වියපත් වයසක ඔය මේ බණක් දහමක් කරගෙන පන්සලකට වෙලා ඉන්නුනේ එහෙම තමයි සලෝචන මහත්මයා හිතන්නේ හැබැයි අපිට නම් මේ නාමයේ වීරමුණී මහත්මයා අර දඩබ්බර චරිතේ ඔව් මේ හිතපු ඒ කොළුවා තාමත් එහෙමම අපිට පේනවා නේද ඕනි රන්ති දැන් ඕක කතා කළ යුතුම දෙයක් තමයි මේ මහලුවේ දැන් එතුමා කියනවා මට දැන් අවුරුදු 85ක් හරිද ඒක සංඛ්‍යාත්මක ගත්තොත් ඉතින් මහලුවේ කියලා කියන්න පුළුවන් ඒක එක ඉලක්කමක් විතරයි නමුත් නිලන්දී මෙතුමාගේ ක්‍රියාකලාප දිහා බලන්නකො පොඩ්ඩක් හරිද අපිට තේරෙනවාද කියලා මහලුවේ කියලා අපේ තරුණායා ඊට වඩා මහලු වෙලා ඉන්නවනේ කොයි තරම්ද අවුරුදු අපේ 20 20 තරුණියෝ ඉන්නවා නාමල් වීරමුණි මහත්තයාට වඩා මේ වයසට ගිහිල්ලා නමුත් නාමල් වික්‍රමසිංහ කියන නිර්මාණකරුවා තාම තරුණයි. සුලෝචන වික්‍රමසිංහ දාසර කියන නෑ. සුලෝචන වික්‍රමසිංහ ටිකක් වයසට ගිහිල්ලා. <laughs> එතකොට දැන් ඔබ හිතන්න ඔව් දැන් මේ නාට්‍ය බිහි වෙන්නේ ගිය අවුරුද්දේනේ. එතකොට උඩ අවුරුදු 84යි. හරිද? සංඛ්‍යාත්මක වශයෙන් මම කියන්නේ. එතකොට මේ වගේ නාට්‍යයකට කොහොමද ඔහුගේ තියෙන තරුණ තරුණෙක් නෙවෙයි නම් වෙන්න බැහැනේ. දැන් මේක මේ නිකන් නාට්‍යයක් නෙවෙයිනේ. දැන් ඔහු විදේශේ ගත වෙන්න ඉඳලා ලංකාවට ආවට පස්සේ නාට්‍ය කීපයක් කරනවා. ඒ නාට්‍ය පිටකලක් තියෙනවා. නමුත් ඔව් හරිද? මාධ්‍යවේදියෙක්. ඔව් මාධ්‍යවේදියෙක්. ඒක අපි කතා කළ යුතුමයි. ඒ වගේ නාට්‍ය කරනවා. නමුත් ඒ වගේ නාට්‍යයක් නෙවෙයිනේ මේක. මේක ශෛලීගත සම්ප්‍රදායේ තියෙන හැම රසයක්ම උකහාගත්ත සංගීතය අභිනේද නැටුමද ආංගික අභිනේද සාත්‍තික අභිනේද වාචික මේ හැම දෙයකම අනා සංකලනයක්නේ. ඉතින් ඕක කරන්න බෑ මේ මහලුවිය කෙනෙකුට. ඕක කරන්න පුළුවන් අලුතෙන් හිතනවා කියන එකම ඔව් කියන්නේ මම ඉරුමුණි මහත්තයා කියන්නේ මේ තරුණේ දැන් මම විශ්වාස කරන විදිහට දැනට අපාතර සිටින අධ්‍යක්ීම් බහුලම ජේෂ්ඨම නාට්‍යවේදියානේ නාමලියුරුමුණි කියලා කියන්නේ. දැන් සරච්චන්ද්‍ර දයානන්ද ගුණවර්ධන යන්න දුනසේන ගලප්පත්තේ හෙන්රි ජයසේන ඔය පරම්පරාවේ එන මේ පුරුකක් නෙමේ තියෙන්නේ. එතකොට ඒ ඒ කට්ටිය අපි අතරින් දැන් ගිහිල්ලා නමුත් නාමලියුරුමුණි මහත්තයා තාම හරිද මේක තුල මම හිතන්නේ ඒ පුද්ගලයෝ දැන් හිතියත් උක කරන එකක් නෑ කියලා. මට හිතෙන්නේ ඒ දැන් අපි අතර නැති වෙලා ගිය නාට්‍ය ශිල්පීන් අද ජීවත් වුණත් කරන එකක් නෑ. මොකද ඔවුන් ගොඩක් වෙලාට මේක දුර්මුඛ වෙන්නත් පුළුවන්. මේ අද නාට්‍ය කලාව තියෙන තත්ත්වය ගැන ඉරිහා බැලුවොත්. නමුත් විරමණි මහත්තයා එහෙම දුර්මුඛ වෙන කෙනෙකුත් නෙමෙයි. ඔහු දන්නවා මේක මෙහෙමයි. මේ මේ රටේ තත්ත්වෙත් දන්නවා. නාට්‍ය කලාවට තියෙන තැනක් දන්නවා. නාට්‍යෙත් තියෙන ප්‍රේක්ෂකයෝ ගන්න. නමුත් ඔහුට නිකන් ඉන්න බෑ. අනිත් එක අත්හරින්නෙත් නෑ. කොහොමයි නිර්මාණයක් කරනවා. ඉතින් එහෙම ගත්තොත් මං හිතන්නේ තවත් වසර ගණනාවක් ඔහුට මේ නිෂ්පාදන කාර්යය නියැලෙන්න පුළුවන්. අනික දැන් ඔබ කියන්නේ ඔබ ඔබේ නාට්‍ය බැලුවොත් ඒලේ ඔහු කොහොමද මේ නැටුම් ජවනිකා හැම නිර්මාණය කිරීම සඳහා ඔහුට අනුබල දෙන්නේ කියන එක. ඒම කරන්න බෑ මේ මේ තරුණයෙකුටත් මම හිතන්නේ. අනික ඔහුට මේ ඒ වයසේ ඉඳලා ඒකට සම්බන්ධලා තියෙන ඔක්කොම තරුණ තරුණියෝනේ. ඒකට සම්බන්ධලා තියෙන ඔක්කොම මේ ගැටවර වයසේ තරුණ තරුණියෝ. ඉතින් එහෙම කට්ටියක් එක වැඩ කරන්න ශක්තියක් තියෙනයි කියන එක. ඒතරම තරුණකම තියෙනවා. අභියෝගයක්. මොකද විවිධ වයස් කාණ්ඩවල කට්‍ය නිර්මාණයක තුල හසුරවනවා කියලා කියන්නේ අභියෝගයක්. අපේ තරුණයන්ටත් අද ඒක හරිම සීරුකමක් නේ. ඒ අභියෝගය ඉතාමත්ම මනාව ජය ගන්නට හැකියාව ලැබිලා තියෙනවා රාවණා සීතා අභිලාෂය කියන වේදිකා නාට්‍ය තුල කියලා තමයි සුලෝචන මහත්මයා කතා කරන්නේ. අපි සෝදානම් ඔබට කියන්න ඔබටත් මේ වේදිකා නාට්‍ය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වේදිකා නාට්‍ය බවට පත් වෙලා තියෙනවා. මොකද රාවණා සීතා ගැන උනන්දු වෙනවා බොහෝ තාරුණ්‍ය මේ කාලය වෙනකොට ඒ වගේම වේදිකා නාට්‍යයට ඇලුම් කරන ඔබට හොඳ අවස්ථාවක් අපි කියන්න කවදාද කොහොමද බලන්න පුළුවන් කියලා ඊට කලින් මේ අපේ නාමල් වීරමුණේ තරුණ නාට්‍යවේදිතුමාගෙන් මම අහන්න ඕනේ දැන් ගන්ධබ්බ රාජ්‍යයක් හත හතරවෙනි තට්ටුව. මේ කියන කතා තේමාවේ වගේම කෘතිය ගැන පොඩි කතා බහක් ඇති වුණා සමාජය තුළ. දැන් හතරවෙනි තට්ටුව කියපු ගමන් අපේ මනසට යන සුගත පාවිසිල්වා එතුමා තමයි ඔක හැදුවේ කියලා කියන. හැබැයි එතුමාගේ නාට්‍යයක් නෙවෙයි මේක ඔබතුමාගේ නිර්මාණ. ඒ වගේම තමයි නැට්ටුකාරය වෙනුත් මම හිතන්නේ මේ කතා බහකට ලක් වුණා. ඒ නාට්‍යයට නිර්මාණ ශිල්පීට ආරාධනා කරන්න අපෝ මට එන්න බෑ කියලා කිව්වා කියලාත් අපි අහලා තියෙනවා. මොකද්ද මේ කතාව? ඒක සම්පූර්ණ නැත්te කියන්නේ මේ ළඟදී දැන් මම නැටුකාර කියන නාට්‍යය මම තුන් වතාවක් නැත්නම් හතරවෙනි වතාවක් නිෂ්පාදනය කළා එංගලන්තයේදීත් ඒක නිෂ්පාදනය කළා ඒ විදිහට මෑතදී අවසානයේදී නිෂ්පාදනය කළ නාට්‍යය බැලීමට මම ආරාධනාව කළා ඉතාම ප්‍රකටම ප්‍රකට නළුවෙකුට තෙලිදාමවල ඒ වගේම නාට්‍යවල ඔව් ඉන්නවා ඔහු කිව්වා මම ආරාධනා කළා කියන්නේ ආරාධනා පත්‍රයක් දීලා කිව්වා එන්න කියලා. අපෝ අපි ওই පරණ නාට්‍යයක් නෙන්නේ නැහැ කියලා. මට ඒ වෙලාවේ හිතුණා මේගොල්ලෝ මේ නාට්‍ය කරන අය මේ විදිහේ දේවල්ද කියන්නේ කියලා. අන්න ඒකේ මම ඊටාම කලකිරීමක් ඇති වුණා ඒ නළුවා පිළිබඳව. ඒ ඔහුට තිබිච්ච ගෞරවය මගෙන් සම්පූර්ණයෙන්ම ගියා. ඒ කියන්නේ පැරණි නාට්‍ය නමුත් අද පවතින එක්කම නාට්‍ය පැරණි ඒවා. ඒවා තමයි ජනප්‍රිය නාට්‍යයන් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. අද නාට්‍යයක් බලන්නට එන්න මිනිස්සු අහන්නේ ටෙලිෆෝන් කරාම පුංචි තියටරයකට කවුද රංගපාන නළුවෝ කවුද ඒ වගේම hina වෙන්න පුළුවන්ද මම සමහර වෙලාවට කේන්ති යනවා කියලා මම අහන්නේ ඔයගොල්ලෝ බලන්නේ නළුවද එහෙම නැත්නම් නාට්‍යයක්ද බලන්නේ එහෙම නැත්නම් hina වෙන්නම විතරක්ද hina වෙන්න වෙනවා කියන එක දා කොයිතරම් වුණත් මේ මේ ශාලාවෙන් එළියට එනකොට මොනවද අපි ඔළුවේ ගෙනියන්නේ කියන එක කල්පනා කරන්න. අපිට හැම වෙලෙම ගැඹුරක් අවශ්‍යමයි. හිතන්න දෙයක් අවශ්‍යමයි නාට්‍යයක් බලනකට කියන එක මම අවධාරණයෙන්ම කියනවා. හේතුව අපි කලාව කියන එක දැන් නව කතාවක් කියවුවත් කෙටි කතාවක් කියවුවත් කවියක් කියවුවත් අපි යම් කිසි දෙයක් ඒ ගැන අලුතෙන් හිතන්නට පුළුවන් කමක් වෙනවා. නාට්‍යයේදී ඒක ඉතාම ප්‍රකටයි. ඒ තමයි වැදගත්ම වෙන්නේ. දැන් පැරණි නාට්‍ය කියලා කියලා අපි කියන ග්‍රීක නාට්‍යයේ ඉඳලා වෙලා අද දක්වාම තියෙන හැම දෙයකම ගැඹුරක් තියෙනවා. ඒවා එක්කම දුක්ඛාන්ත වශයෙන් පමණක් නෙමෙයි නමුත් ඒවා සුඛාන්ත වශයෙන් තියෙන නාට්‍යත් තාම ගැඹුරුයි. ඒ බෑනොත් අපි hinaවන ගමම්ම එහි යම්කි අර්ථයක් තියෙනවා. ඒකට තමයි හොඳම නාට්‍යයක් මම කියන මේ ග්‍රීක නාට්‍යයක් තියෙනවා. ඒ ග්‍රීක නාට්‍යය තමයි දැන් මට නම අමතක වුණා හිටපු ඇති මේ මේ නෑ ඊඩිපස් නෙමෙයි ඊඩිපස් ඒක දුක්ඛාන්තයක් නේ සුඛාන්තයක් මේ ඇරිස්ටොෆේන්ස්ගේ මේ එයාගේ අර මේ ළඟදී ගිය අවුරුදු කීපයකට ඉස්සෙල්ලා එක නිෂ්පාදනය කළ විශ්ව මේ කැලණිය විශ්වවිද්‍යාලයේ විජේකාරයෝ නෙවෙයි කොහොම හරි ඒ නාට්‍ය සම්පූර්ණම සුඛාන්තයක් නමුත් ඒදී කියන කතාව තමයි භාර්යාවන් ස්ට්‍රයික් කරන එහෙම නැත්නම් ස්වාමි පුරුෂයන් යුද්ධයට ගිහිපු නිසා එන්න බෑ කියලා. නමුත් ඒක ඉතාම ලක්ෂණ ගැඹුරක් තියෙන සුඛාන්තයක්. අන්න ඒ විදිහේ දේවල් තමයි තියෙන්නේ. නමුත් අද දකින සුඛාන්තවල මම දකින්නේ නැහැ කිසිම ගැඹුරක් ඉඳලා හිටලා කලාතුරකින් කියනවා. නමුත් ඒවා hina පමණක් අපි නාට්‍ය කිරීම මම හිතන්නේ වැදගත් කියලා. ඔව් දැන් ඔය ගැඹුරු නාට්‍ය ගැන කතා කරනකොට මම ඔබතුමාව හඳුන්වලා දෙන කොටත් කිව්වේ සමාජගත කරන්න පුළුවන් පණිවිඩයක් සමගම ඒ වගේම කතා බහකට ලක්වන නාට්‍යය තමයි වේදිකා නාට්‍යය තමයි ඔබතුමා නිර්මාණය කරන්නේ. එතකොට මේ ඔබතුමාගේ 35 වෙනි නිර්මාණය මාධ්‍ය වේදිකේ අසිපත වේදිකා නාට්‍යය. ඒකත් ඇවිල්ලා සමාජ කතා බහට ලක්වුණු වේදිකා නාට්‍යයක්. ඒක අපි ආරම්භය ගැන කතා කරමු. ඒකේ ඒ මාධ්‍ය වේදිකා අසිපතෙන් මම කතා කරන්නේ මාධ්‍ය වේදීන් ඉන්නේ සත්‍ය සොයා යන පිරිසක් හැටියට. සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවිතය පවා මේ යටපත් කරන එහෙම නැත්නම් බිලිදෙන තනත්යක් හැටියට තමයි මාධ්‍ය වේදිකෙන් නිර්මාණය වෙන්නේ. ඇයගේ දෙමව්පියන් පවා මරණයටපත් කරනවා මේ මේ යට යටින් යටින් ඉන්න එහෙම නැත්නම් අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඉන්න කවුද දේශපාලඥයෝ දේශපාලඥයෝ ඔන්න ඒ විදිහට. ඉතින් ඒ කියන්නේ සමාජයේ කතා කළ යුතු කාලේන මාතෘකාවක් ඔස්සේ තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. සත්‍ය සිදුවීමක්ද? සත්‍ය සිදුවීමක්ද නැත්නම් කාගේද තේමාව ඔබතුමා හිතලා? ඒකම සම්පූර්ණයෙන්ම මම ගාල ඒක ස්වතන්ත්‍ර නාට්‍යයක් සම්පූර්ණයෙන්ම ඒක තමයි නමුත් මම නිෂ්පාදනයක් හැටියටත් නාට්‍යයක් හැටියටත් නැට්ටුකාරවලට වඩා හොඳයි කියලා මගේ විශ්වාසය දෙන මම හිතන්නේ මම නිෂ්පාදනය කළාද තාම හොඳම නාට්‍ය හැටියට මාධ්‍යවේදී ආසේ පතේක 37 දෙනෙක් විතර රංගපාන. ඒ විදිහේ නාට්‍යයක් එක සින්දුවක් තියෙනවා. ඉතින් අන්නේ විදිහේ හොඳම නාට්‍ය හැටියට මම සැලකනවා. ඔව්. දැන් ඔබතුමාගේ ආරම්භයේ ගොළු බිරිඳ වේදිකා නාට්‍ය, රත්තරන් වේදිකා නාට්‍යය තමයි මුල්ම ශිෂ්‍යෙක් විදිහට ඉන්න කාලේ රඟපාපු වේදිකා නාට්‍ය. සිනමාව තුළත් ඔබතුමාගේ රංගන දකින්න අපිට හැකියාවක් ලැබුණාද? කොහොමද මට ඉතිහාසය ගැනත් අපි මතක් කරමු. වර්තමානයේ තුල අපිට එහෙම දකින්න ලැබෙනවද? නිර්මාණ තුල ඔබතුමා දායකත්වයේ සපයලා තියෙනවද? ඔව් මේ කියන්නේ සෝමරත්න දිසානායකගේ චිත්‍රපට දෙකක මම හිටියා. මේ එතකට මේ ඒ කාලේට සයිටස්තරත් සයිටස්තර මහත්මයා හිටියා. එතකට මිලිටන් ජාවවර්ධනගේ ඒ වගේම මේ සේන සම්රසිංහගේ වගේ නාට්‍ය වල චිත්‍රපටවල ඔබතුමා රංගනයෙන් දායකත්වය ලබනවා. ඔව් සදාත මගේ සතුටු සුවඳකට නිතර කෙලිදාමස්සල ඉතාම වැදගත්. කෙලිදාමස්සල ඕ තෙලිනාන්තය තුළ ඔබතුමායි ඒ වගේම මාල්නි විරමුණි මහත්මයා දෙදෙනාමත් අපිට බොහෝ වෙලාවල් දකින්න පුළුවන්. දැන් මෙතුමාම නිෂ්පාදනය කරපු අපේ රට ගියස්සෝ. රට ගියස්සෝ. තාමත් කතා බහට ලකුණු. මම නෙමෙයි නිෂ්පාදනය කළේ ජීදීල් පෙරේරා. එනමුත් මම තමයි ප්‍රධාන නළුව හැටියට ඒක රංගපෑවේ. ඒක ඉතාම සම්දිස්ථානයක් ත්‍රි රාමස්වර මේ ආරම්භ කරපු කාලේ මේ කතාබහ ඉදනේ තවත් අපිට මේ <laughs> ගෙන යන්න පුළුවන් නම් ඉදිරියට වටිනාකමක් තියෙනවා මොකද තොරතුරු බොහෝමයක් තියෙනවා කතා කරන්න. අර මේ ඉස්සර මේ මාළනී වීරමුනි මහත්මයාගේ මාමා කෙනෙක් හිටිය අද්දකාත් කෙනෙක් හිටිය ලෝය කෙනෙක් එයා යනකොට දකින්නකොට අපේ අද්දකාත් හාමුදුරෝ එනවා කියලා කියපු නිසා නේද ඔබතුමාට නීතිඥවරයෙක් වෙන්න තියෙන ආසාව වැඩි උනේ. ඔව්. ඒ කියන්නේ මම කුඩා කාලේ අර මං කිව්වනේ පැදුරක් දාන පොඩි කාලේ කියවන එතකට අපේ නැන්දා ඇවිල්ලා අම්මා වහම්මෙන් දාපු ලාව ගෙදරේ නැන්දා හිතේ ඉතරා ඒ මාමගේ මේ ඈ කිව්වා මේ අද්දකත් ආන්දර කෙනෙක් වෙන්නද මේ පාඩම් කරන්න කියලා ඇල්ල මට නිකන් කොළොපොමට කියාගෙන ගියා ඒ නැන්දා. ඉතින් ඒ අවස්ථාවේදී එහෙම කියන්න හේතුවක් තමයි මොකද මාළින්දාගේ සීයා ඔව් ඒ කාලේ අධිනීතිඥයෙක් බලපිටිය උසාවියට යන ගමන් හුංගල්ලේ ඉඳලා අන්න අද්දකාත් හඳුනන්නේ කාරක යනවා කියලා කියනවා. ඒ කියන්නේ කාරක තමයි අර අපි කියනකට ජිදි කාරයක කියලා එහෙම නැත්නම් හොස් බේබි හොස්ටෙල් එකේ. අන්න ඒ විදිහට තමයි මම එදාට මම කල්පනා කළා හඳුනනමක් වෙන්න ඕනයි කියලා දෙකක්. වුණා. ඒ ජීවිත කාලය තුළ අත්දැකීම් වගේම තමයි ගොඩාක් බාධක වලටත් ඔබතුමා මුහුණ දුන්නා නේද? ඊට පස්සේ රැකියාව නැති වෙන ඊට පස්සේ විදේශගත වෙන විදේශගත වෙලත් තවත් තැනක සේවය කරනවා මේ කියන හැම දෙයක්ම එකට එකතු කරලා ඔබතුමාගේ 85 වෙනි ජන්මදිනයේදී අර මේ චරිත චරිතාපදානයේ කෘතියක් ඔබතුමා එළ දැක්වුවා නේද? ඒ කෘතිය තුළ මේ කියන හරි ලස්සන කතාව ලියවිලා තියෙන මම හිතන්නේ ජීවිතේ අපිට අත්විඳින්න පුළුවන් අත්දැකීම් වගේම තමයි බාධක තමයි ඒ බාධක වලට කොහොමද මූණ දෙන්නේ කියලා මෙතුමා හරි ලස්සනට හරි අපූර්වට මේ කෘතිය තුලත් රචනා කරලා තියෙනවා. මොකද ගත් කතුවරයෙක් මෙතුමා ඒක ගැනත් අපි මතක් කරන්න ඕනේ. ඒ විතරන්නේ ක්‍රීඩාවට හරිම දක්ෂයි. නාලන්දා විද්‍යාලයේ ඉන්නකොට විවාද කණ්ඩායම ඉඳලා තියෙනවා විවිධාකාර මම කියන්නේ එකී නොකී විවිධ ශාස්ත්‍රයන්හි අති දක්ෂයෙක් තමයි අපි මේ අද කැඳවගෙන ආව එක මම ඔබට කිව්ව ගුවන්විදුලි යන්ත්‍රය හඳ වැඩි කරන්න දරුවන්ට කියන්න ඒ වගේම තමයි ඔබත් රස විඳින්න ජීවිතේ අයින් කරන්න කියලා අපිට කිසිම දෙයක් නැහැ මෙතුමා ළඟ මම ඉඳගෙන බලාගෙන හිටියා ආපු වෙලාවෙ ඉඳලා පාවිච්චි කරපු වචන බලන්නකෝ ඒ වචන වල අර අපේ අතීතයට අපිව කැඳවාගෙන ගියා ඒ තුල තියෙන ඒ වචනවල තියෙන හරය අර්ථය හැම දෙයක්ම එකට එකතු කරලා තමයි වසර 85ක් අවුරුදු 85ක වුණාට මේ මතකය ඒ හැමදේම හරි වටිනාකමක් එකතු කළා මේ හෝරාවකට ආසන්න කාලේ. සුලෝචන මහත්මයා අපි මතක් කරමු රාවණ සීතා අභිලාෂ වේදිකා නාට්‍ය හෙට දවසේදී වේදිකාගත වෙනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ බව. ඔව්. දැන් නිලන්ති මෙහෙමයි. දැන් මම ඉතාම ගෞරවයෙන් ආරාධනය කරනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ නාට්‍ය නරඹන්න කියලා. මොකද මේ වගේ නාට්‍ය දැන් නරඹන්න නැහැ. එතකොට ඒ මේ නාට්‍ය නරඹීමේ තුලින් ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. කියන්නේ විශේෂයෙන්ම නාට්‍ය රංග කලාව අධ්‍යයනය කරන පාසල් සිසු කොච්චර ඉන්නවද මේ කොළඹ ප්‍රදේශයේ. නමුත් ඕන් මේ වගේ දේවල් පරිහරණය කරන්න ඕනේ. ඒ නිසා මම ගෞරවයෙන් ආරාධනා කරා උන්ට හෙට නාමල් මාලිනී පුංචි තියටරේට. නමුත් 3:30ට සහ රාත්‍රී 7ට රාවණ සීතාබිලාෂය අපි පෙන්නනවා. ඒක නර්මන්නේ නැහැ. අපිත් ආරාධනා කරනවා වේදිකා නාට්‍යවලට ආරාධනා කරන ආදරය කරන. ඒ වගේම තමයි වේදිකා නාට්‍ය ගැන ඉගෙන ගන්න ආදරණීය ප්‍රේක්ෂකයින්ද රාවණාසිත අභිලාෂයෙන් අරඹන්නට වරලේ නාමල් මාලනේ පුංචි තියටර් එකට ඔබට එන්න පුළුවන් හම්ස 3:30 7:30 දර්ශන වාර දෙකක් තියෙනවා. ඒ මතක් කිරීමත් එක්ක අදට ශනිදා හමුව හිමාවටපත් කරන්න අපි සූදානම්. මේ කතාබහට අද අප සමගින් සම්බන්ධ වුණේ ප්‍රවීණෙක්, දවන්තෙක්, ඒ වගේම තමයි විවිධ ශ්‍රේෂ්ඨයන්හි නියෝජනය කරන ආදරණීය රංගන ශිල්පියෙක් ඒ නාමල් වීරමුණි මහත්මයා. රත්නයා බොහොම ස්තුතියි ඔබතුමාන්ට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන සිංහල ස්වදේශීය සේවය තුළින් ශනිදා හමුව තුළින් ඒ වගේම තමයි මාලිනී වීරමුණි මහත්මියත් ඉතාමත් මාදරෙන් අපි සිහිපත් කරනවා මෙතෙන්ට ආවෙ නැතත් ඒත් මේවත් ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන ගම අද කතා බහ නිමා කරනවා පුවත්පත් කලාවේදී පුවත්පත් කලාවේදී වගේම විචාරකයෙක් වෙන සුලෝචන වික්‍රමසිංහ ඔබටත් බොහොම ස්තුතියි මේක හැද කරන්නට අපත් සමග එකතු වුණාට තොරතුරු බෙදා ගන්න අපත් සමග ශනිදා හමුවට සහභාගී වුණාට අදත් නිර්මාණශීලී නිෂ්පාදනය අපිට ලබා දුන්නේ ඉන්දුනීල් ජයවර්ධන ඒ වගේම තමයි සම්බන්ධීකරණය අපිට ලබා දුන්නේ සිංහල සදේශීය සේවයේ වාචික වැඩසටහන් පාලක චන්ද්‍රිකා ජයකාන්ති. අපි එළමෙන සතියේ සෙනසුරාදා මෙවැනිම කතා බහකින් ඔබ වුණ ගැහෙනවා ශමිදා හමුවේකින් නම් සුබ දවසක්. මම නිලන්ති කුමාරි පත්තේ ගෙදර. කොහොමද කියලා ආරාධනා කරනවා.